කොහොමද ඒකට ඒ වැඩ ගොඩාක් පදිනවා රූපයක් රූපයක් කරනකොට අපි ඇහි විඥාන කියලා මත් වෙලා ගිහිල්ලා ඉවරයි. නමුත් අදුවානේ වැරද්ද ප්‍රමාණ වෙනවනේ ඒක. මෙච්චරක් මම දැන් කනවා රාත්තා මෙච්චර ගන්න කනවා කියලා උත්තර නොදන්න කෑම දැන් දැන් තමයි ඉස්සරහින්. සංඛාර වෙන්නේ කියනකට ගන්න උත්සාහ ඊගාවට නිචිත්තක්ෂණය තමයි නතර කරන්නේ. වෙච්ච බලලා ඒක පිළිබඳව කිසිම ආය ඕතක දෙයක් ඉතිරන්නේ. මේ සංඛාර ගිනාවෙත් බලනකොට මේක මොකක්ද? මේක කල් ගිනාවෙම මොකක්ද නැති. ඒ නිසා එච්චරම සුදු වෙන්න අර අපිට එක හරි වෙන්න බෑ. ටික ටික ටික ටික ගෙවන් කරන දැන් නම් මෙතෙක් කල් රාත්තල් ගන්න දැන් නැතුව ගාව දැන් රාත්තල් ගන්න. ඊගා චිත්තක්ෂණේ ඕනම් බේරගන්නේ. හැබැයි බේරෙන්නේ නැති උන ඒක ලොකු සෙල්ලක් කරගන්න තියෙනවා. මම ඊගා චිත්තක්ෂණේ අපායට යන චිත්තක්ෂණයක් කියලා දන්නවා ඒක. ඒ දැනීම අපි කියනවා. ඒ කවුරුත් එක්ක ප්‍රශ්නාප වේවා කියනවා තමයි දන්නවා මම මොන තකතියෙන්නේ මේ දැකගන්න දැනගෙන අම්බිලා පින් කරලාගත්ත ශරීරේ පින් කරලාගත්ත ඇහි මම දැන් කල්ලොක්කු දාගන්නවා. ඊගා උන සුදු ලක්ෂණ බාඩ වක් කරගන්න දෙයක් නෑ රත්නෙක් නෑ වෙන කෙනෙක් නෑ ඔබමයි. ඒක සරබලකාරීකමක් කියනවා නේද? මට ඕන මට නිකේසි වෙන්න පුළුවන් මට ඕන කරගෙන. ඒක පොඩ්ඩක් සිහියෙන් නෑ නැතුව ඉතල බලතැන් කියන මුලියන්නේ නේද? මොනවද අපීල මොනවද මේ කියන්නේ? ඒකල කල්පනා කරතේ කියන්නේ බුදුහාමුදුරුවෝ ආයේ රූත්‍රේ මෙහෙම කියලා කියන එක මොනම වෙනසක් නැහැ. ඒ නිසා මෙතන ගියාට පස්සේ ඒ හරියට මදේ බයි. ධර්මයේ කියන අධ්‍යයතම මදේට බැලලා හැම චිත්තක්ෂණයෙම එක්ක නිවන් දක්වා නැත්නම් සංසාරය. ඒ දෙක අතර වෙන්නේ නවාතන් තොලක් නැහැ. කිසිම එකම චිත්තක්ෂණයක්වත් නැහැ නවාතන් තොලක්. එක්ක නිවන එක්ක සංසාර. අකර්කයි නිවන කියන දැනගන්නකොටම සුදු ලක්ෂණක් වගේ. මෙන්න මේ වැඩගත්ත නෙවෙයි ඒ වැඩ ක්‍රියාත්මක වෙන්නේ. අනිත් පැත්තේ කවුවක් නැහැ. ඒකට අවශ්‍ය අඩුම ගැඹුරක කිසිම වෙනසක් නැහැ. ඕම එකම. වර්ණාකාරයේ පුංචි වෙනසක් සිදුවේ. එන්නේ ඒ එක වෙනසක් එක චිත්තක්ෂණ තුළ මෙච්චර පරිසර සාධක තියලා අදෝකරණ දීලා වැඩ කිරීමේ හැකියාව තියෙන මනුස්ස හිතක පමණයි. ඒතරයි මේකේ තියෙන වචන දෙක. අනිත් තිරසන් ජීවිතයක එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික වෙච්ච මනසෝන කරන්න යා විශ්වාස කරන්න යා එතන දෙයන්නාසගෙන කියනවා බලනවා. නැත්නම් මේ දේ කෙරේ නිසා හටගත්ත දෙයක් නෙවෙයි. මට කවුරුත් කරපු දෙයක් කියලා. මොකක්වත් නෑ මේක අපේ බලාගෙන කන්නක් නෙවෙයි. නොදැනුවත්කම නිසා යන්න කාලේ තමයි ලෝවා ගැනීම සිදු වෙන්නේ. ඉතින් අපි අර ලේසියට අකුරක් කාට හරි හේතු කරනවා. මේක මට උනේ අසවලා. කියලා හේතු වෙන එක තමයි මේකේ තියෙන අපේ තියෙන ලස්සනම උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ කාගරි කොක්කේ ඉන්න පොතියක්. මම සුද්ධයි මගේ නෑ මම නම් හරියටම කරනවා මේ අසවල තමයි මේ කරේ මේ කියලා ඒක ඇසේ අපි හරි සතුටුසෙන් සියලු සත්‍ය සමානයි මම තන්නේ කර වැරදි ඇට්‍රිබියුෂන් එකක් වැරදි මේ නිගමනයක තමයි ගත කරන්නේ ඒක කතා කරනකොට පරිස්සම් කෙනෙක් අන්නේ නෑ මම මේ සියලු සත්‍ය පාත් බලයගත්තේ මේ කියන්නේ හරි ඒක තමයි අපි අවිද්‍යාව කියලා නැත්නම් නඳුනත් තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ දැකීම කියන තැනදි නැවත නැවත නොසෑ දැකීම මෙනෙහි කරලා මනෝවිඥානයේ කියන්නේ ඊගාව චිත්තක්ෂණය තමයි අපිට බේර ගන්න අවස්ථාව තියෙන්නේ. මේ වෙනකොට මේ වේග ඔක්කොම වෙලා ඉවරයි. ඒ දක්ෂින වෙලාවේදී මනස තීන්දුවල ඉවරයි විඥානයේ චක්කු විඥානයේ පාවෙනවා. ඊගාව චිත්තක්ෂණය ඕන කයට යනවාද සක්මණට යනවාද ඔබ දක්නවාද කියන ඔප්ෂන් දෙක කියන්නේ විකල්ප දෙක හම් වෙනවා. ඒක ගන්නයි අපි මේ දැන් ඉන්න තැන අනුතර පෙන්නන්නේ. අපි කියනවා අර ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මේ අන්ධකාරය යනකොට මේ ඇකිලිච්ච අපේ ජීවකු එහෙම නැත්නම් මේ පොළොන්තරිසෙක් කියන ඇකිල්ල ඉන්නවා. දැන් කකුල පාත් කරමින් යන්නේ. පාත් කළ සතාට වදින්න චිත්තක්ෂණයට කලින් දැනගත්තොත් දුවන්න ඕනේ ලකුණට වහන්නද කියලා කියලා දෙන්න ඕනේ. ඒක ඇඟෙන්න ගන්නවා වැදුනොත් ආය කතා කරන්න දෙයක් නෑ. ඔගේ ශේෂ්ඨ ටික ගහන්නේ විදුලි හරියට ගන්න. ඒ නිසා වදින්න චිත්තක්ෂණ විසල දැකිල්ල විතරමයි අවශ්‍යතාවය. ඊට පස්සේ යාට කියලා දෙන්න ඕනේ මේ ත්‍රිපිටකතාව කියලා උතුරට දුවපන්. නැත්නම් දකුණු කකුලෙන් තියෙන කණයක් නැකත තියෙන මේ සුබ නිවිතරන් දකුණු කකුලෙන් පටන් ගන්න මොකක්වත් උන කරන්න ඕනේ දැන් වගේ දැක්කේ ඉන්න වෙලාවෙදී තමයි තේරෙනවා මම මේ සක්මන් කරන මනුස්සයා දැන් ඉන්නේ දැකීම කියලා. විහිලෙක් ගහ පහල වෙනවා උච්ච දුරේට සීල් අරගෙන මේ දෙක තියෙන අවස්ථාවක් නැති කරන මෙතන ඉන්නවද දකින්නේ. කෙදින්ද දැක්කේ. කතා කරනකොට තමයි තේරෙනවා නම් මම මේ ඇවිල්ලා කතා කරන්න පොත් කියලා ඇවිල්ලා දැන් මේ ඉන්නේ කතා කරන්නේ. ඒ ඇති යන්නේ වෙන දඬුවමක් ඕනේ නැහැ. සිල්ලකට තව කෙනෙකුත් තමයි වේදාගෙන පටිපටක ගායිද මෙහෙ නානේ. මොකද දැන් මන්නේ තුතන ඉන්නේ. අනික දැකි බුදුහාමුදුරුවෝ කියන්නේ මම පෙන්වන්නේ නෑ ඔබ මේ වනාගේ බලපන් කන්නාඩි තමයි විඤ්ඤාණය. විදර්ශනා කරන්නේ ඒ ඥානසනාත දකින්නොත් තේරෙනවා අපිට තරම් නැති වැඩ අපි ඕන උදව් කරනවා. ඒක මේ අනේ අපේ දෝෂයක් නෙවෙයි හැටි. අන්න ඒක දැකගෙන ආයති සමරේ කියන්නේ ඊගා චිත්තක්ෂණේ හැදෙන එකට ඊට ගන්නවන උත්සාහය කවුරු හරි වදින්නවා. එච්චරමයි බුදුහමෝ අපිට කියන අවස්ථාවේ ආයති සමරේ. ඊගා චිත්තක්ෂණේ මේ දේ මොකක්ද ගන්න තියෙන විතරයි. ඒක නම් සරපන බුදුරජාණන්සේ ඒකට කාණ උදා කියන්නේ ධර්මයේ සජීව භාවය කියන. ධර්ම ජීවේ කියලා කියන්නේ සජීවී ධර්ම කියලා කියන්නේ ඊගා චිත්තක්ෂණේ හැදෙන්න ගන්න උත්සාහය. බුදුදහමෙන් කරන්නේ ධර්මයේ මාර්ගයෙන් දැන් මේ චිත්තක්ෂණේ අනුතුරු කරනවා. දැන් Taman නොදැනවත්ම හෝ දැනගෙන ඉන්න අනතුරු පිට වෙනවා. තව චිත්තක්ෂණයක ඊගා චිත්තක්ෂණයේ සුද්ධ අවස්ථාවක් තියෙන මොකද කරන්නේ? දැන් මේක කරපන් කියලා කියන්නේ. උනත් කියන කෙරුව සමහර වෙලාව ඔබ දන්නවා ඒක දුහරෝ කියලා දෙන්න ඕනේ. අපේ පාළුවොත් එහෙම කොහට දුවන්නෝ කියන ඒ හැටි. ඒ නිසා මනසකම කියලා කියන්නේ අන්නේ වගේ ඕන වෙලාවක ඕන කෙනෙකුට ඒ සම්මිය දෘෂ්ටිය නැත්නම් ඒ යහ දැක්ම දැකීම පහළ වෙන්න පුළුවන් දැක ගන්න ඕන Taman ඉන්න වර්තමානයේ තියෙන අනුසුදායකව. මොදන යන ගමනක තියෙන අනුසුරේදී ඒ පාර්ථ දර්ශනය කැටි කරලා දෙනවා ඉස්සරහින් කටිනකොට ඕම් දෙකෙන් දෙකකට යනවා. සුදු හෝ කල් කර ගන්නවා. අනේ එදාට තේරෙනවා අපි දීපු දාන වටිනාකම රකින්න සීලේක වටිනාකම සී සතියේක සමාධියේක මෙතේ කාපේක වටිනාකම නතර අසත්පුරුෂයාට බයක් ඇති. අසත්පුරුෂයා ඒ වෙලාවේදී මේ මේක නිකන් මේ Taman නිකන් අසරණ වුණා වගේ කොබියක් වෙල නැතුව ගියා වගේ ක්ලාන්ත හිල වැටෙනවා. මම ඉන්නේ අමාරුකේ. අමාරු කියලා දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එimhe පිළිකා හැදිච්ච පිළිකා හැදිගෙන එනකොට දොස්තර කියලා කිව්වොත් තව සමාන දෙකයි කල් තියෙන්නේ කියලා. එතනින් මරණ මිෂිනවා. ඒ ඒක ඉස්සර පිළිකාව තිබුණා ඒක ඉස්සර දන්නවද සුවන්නේ කිමද කියලා කියනවා අහන්නවත් බයයි යෝගාවචරය කියන එක කරන්නේ නැහැ අනුගාන ඉතුරු මානසිකින් හරි ගමන් නැහැ වැඩක් කරගන්න තමන්ගේ මේ එක්ස්රේ එක තමන්ගේ ස්කෑන් කරලා බලනවා. ඒකම චේතනය. චරිතේ පේන පටන් ගන්නවා වලින් වල. ඒක උපාසන කරනවා තමයි සතුට. මේ ප්‍රශ්න රාශියක් තියෙන අපිට පුළුවන් මේ තුනයි වෙලාව. එකක් එකක් විතර යන ස්වාමීන් වහන්සේ. දැසි මාත් අහගන්න යන්නේ. ස්වාමීන් වහන්සේ වෙනත් අයෙක්ට අදාළ නම් වෙනත් කෙනෙකුගේ ප්‍රශ්නයක් නම් මම කොහොමවත් උපේක්ෂාවෙන් තමයි බලන්නේ. ඒක ඉතින් කාගෙත් හැටි. يعني අලු අසල් ගෙදර සෝකම් කියලාස්ක වගේ. නමුත් 5 star වර්ගයේ ප්‍රශ්නයක් මටම මාව කේන්ද්‍ර කරගෙන බැන්නකනාව කොහොමද මැද පිළිවෙතේ ඉන්නේ? බැන්නගෙන ප්‍රශ්නේ ගැන කෙටියෙන් කියනවා ඒකාත්තක අම්මා ඉන්නවා අනිත් පැත්තේ ගෑණි ඉන්නවා. මම ගිරේට අහුවෙච්ච පුවක්ගෙඩිය වගේ මැදි ගිනවා. පුවක්ගෙඩිය වගේ දෙකට හරි අතකට කැපිලා යනවා නම් හොඳයි එහෙම වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරොත් මේ මැදමාවත හිතට පමණක් සම්බන්ධ දෙයක්ද එහෙම නැත්නම් ප්‍රශ්නයකදී අපි ඇල්මරුණු ස්වභාවය දෙයට මොන නොදී එස්කේප් කරන්න හද වැඩක්ද එහෙම නැත්නම් මේ මවාගත්ත චිත්‍ර රූපයක් අපි එකකින් අපි විඳවනවාද කියන එක වගේ තමයි ප්‍රශ්නේ වචන අනුවද කරන බලන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ මේ මේ සූත්‍රයේ පෙන්නනවා ඒ වගේ හය ආකාරයක් දෙපැත්ත දෙකයි. නැද ඒකයි අපි ලා තියෙන හැටි. ඉතින් ඒක මේ ඒ විදිහට බලනකොට පේනවා කොතන වුණත් මේ එකම දඬුවමුවක් තියෙනවා. දඬුවමුවේ අංක දෙකක් තියෙනවා මැදට අහු වෙන එච්චර. ඒක දඬුවමුවේ ඉස්ත්‍රිලිංගට පුරුෂලිංගට ඒකේ මොනවාක් ප්‍රශ්නයක් නැහැ. ඒක දැකගත්තා නම් අපිට තේරෙනවා අපිට මේ ප්‍රශ්නේ උග්‍ර වෙන්නේ මේ ජීවිතේ මේ ආත්මේ දැන් තියෙන ගැටේ තමයි ගිය ආත්මේ තෝකම තමයි තියෙන්නේ. මෙట్లా ගිහිල්ලා ආයෙත් අහුවෙන්නේ ඕකටම තමයි. ඉතින් ඒක දිහා බලනකොට මේ ආත්මයේ තියෙන මේ පුරුෂයයි මේ ස්ත්‍රියවයි කියන දේවල් අපි කොච්චර ලොක් කරලා සලකනවද? ඒ සලකන නිසා අපිට පේන්නේ මේක මොනම දෙයකින්වත් හැඟුම්ෙන් හැඟුම් බලව බැලුවොත් ගැලවෙන්නේ නැහැ. ඉතින්සේක කියන්නේ මේ පොමෝ බංකා නන්දිවාද භාගතා කියලා මේ තුනක් අපි ඇති කියන මොනදා සුෂ්ණාව කරන්නේ උත්සන්න කරන ප්‍රශ්නේ. බෑ වේ ඉක්මන කරන්නේ වහාම කීකෝ කරනවා කියන උච්චන්න කරනවා වහාම කරගන්න පිළිකෙන් ඒක ඔබ උච්චන්න කරන ඔබ කරගන්නේ මාත් වෙනවා මම නෙවෙයි කිව්වේ මගේ නෙවෙයි ඔය ප්‍රශ්නේ උඹ තිබිච්චා ඒ කියන තත්ත්ව තත්ත්‍රා විනන්දනී කියන එතන එතන අභිනන්දනයක් ඇති කරනවා ඇත්තටම කියන එක ඔබමයි ප්‍රධාන මේ විනිශ්චයකාරය වහාම තීන්දුව කරපන් දැන් මේ දැන් කියන උච්චන්න ඒ කෙලෙස් වල ස්වභාවය තමන් දැනගන්න ඕනේ එයා උත්සන්න කරාට මට බැඳුනේ මේ ඇහෙන දේවල් වීදෙක් වගේ හවුනින්නේ. මේ දකින දේවල් පොට්ටෙක් වගේ බලන්නේ. හොඳට දැනුන තුරට බම්මණෙක් වගේ ඉලෙන් පහන් එතකොට ඒ මිනිස්සු කිපිලා දඟලලා ඇවිල්ලා කියන මේක සම්පූර්ණ කැලිටක් කක්කමක් නැතුව කටයුතු කරන්න ඕම කරලා පුළුවන් කියලා. කරේ විදිහේදී දැන් තියෙන්නේ තමන් කුමාරට බෙදා ගන්න පාඩුවේ. අපි දන්නවා මේ වැඩ කරන නැතනම් 33000 60000 කරදරයක්. වැඩුණොත් ඕන දෙයක් නතරනවා. මේ ආසන්නකක් තියෙනවා. ඇත්තටම ප්‍රශ්න ඇති කරන්නේ ආසන්නකක්. කවදාකවත් පිටින්නේ ප්‍රශ්න ඇති කරන්නේ. ඒක විතරක් වදිනවා. එමතුල ජාති ලෝකෝ කියන්නේ ප්‍රශ්න ඇති කර තාක් ඇති කරන්නේ කිට්ටුවක්. මේ ප්‍රේමේ වරුනේ තමයි. දුරස්තරින් අපේ ප්‍රශ්නේ නැහැ. ඒක කියන්නේ අනුන්ගේ ප්‍රශ්නයන් අපිට උපේක්ෂා වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රශ්නේ මොකද උච්චාරණ කර ගැනීම වල දඟලන කරවල ගතියක්ම කියලා සිතනවා කියන්නේ. ඒක ඉන්න දෙන්නේ අපිට කන්න දෙන්නේ නැත්නම් බොන්න දෙන්නේ නැත්නම් ඉඳා ගන්න දෙන්නේ නැත්නම් උතන කන්නන්න දෙන්නේ ගල්බම්ලෙක් වගේ ඔය ඉන්න බකන් ඊළඟ ඉන්නේ. ඒ මේ මුසෙන් සෙන් කාලේ මේ සංඝාරජී කියලා කුෂික කියේ අර කොහොමද බඳින්න ඉස්ලාම දැනීමක් තිබිලා තියෙන පැවිදිනවා කියන අදහසක් කොහොමද හේතුවක් නිසා දැක්කා. දැන් ඒක බඩකුත් හම්බුණා. ඊට පස්සේ මනුස්සයා හිතාගත්ත දැන් කිසිදා කුමාරය බබා හම්බෙච්ච දවසේ කන්නේ. මෙයාට ඉදාට පැනලන්න බැහැ. දැන් මේ බබා හැදෙනවා හැමදාම මනුස්සයාට වෙන්නේ දැන් මම එන්නේ එන්නේ එන්නේ කොක්කට ආවේ. හැබැයි එවැනි අවස්ථාවක් ගෙතුම් කරලා යනවා කියලා කියන්නේ මානව හිමිකම් සම්බන්ධව බබක්ෂල වැඩක් කරන්නේ නෝන මාතර හොඳම තරයනවා මේ බකේ කතර දෙන්නේ මනුස්සයෙක් නැහැ. මනුස්සයා හිතලා උත්තර හිතලා අර කිරිදරුවෙන්ද බැහැ. කිරිදරුවා අර මනුස්සයාට අමු කරගන්න වෙලාවකුත් නැහැ. කණින් කිරි දෙන්නේ ගියර පහටයක් නෙවෙයි මේ මනුස්සයා යන්නේ. ඊළ පැවිදි වෙලා බුදුජානනාංශයට කියලා ඈත බලාපොරොත්තු වෙනවා මේ ඇවිල්ලා හොයාගන්න බැහැ. නිසා ගමේ නම් කවදාවත් පැවිදි වෙන්නේ නැහැ. ඒකට පැවිද්දා කියනවා. පැවිදි ස්වාමීන් නන්දාගම පැත්තකට යන්නේ. ඒ නැත්නම් ඉංග්‍රීසි කියන්නේ සංගීතය තිබුණ වේගය නිසා වහාම නිවන් දැකේ. නිවන් දැක්කට පස්සේ අන්‍ය භාව ප්‍රකාශ කිරීම සඳහා සර්වඥාන්සේ සීලවා ඊළඟම සීලවත්යන්ට වදින්න ඕනේ කියලා යනකොට සර්වඥාන්සේ සමාධිය දෙනවා. මෙයක් කරන්නේ බාධා කරන උදැසය අහල ගහක් ළඟ ගිහිල්ලා ආනන්ද සමාපත්තිය සමාජයේ එයක් තියෙනවා මේ ගහක් වගේ ගලක් දෙන්න නොසලින සමාධියක ඉන්නේ. එනකොට අම්මන්ගේ එකක් කියලා ඇවිල්ලා ඉන්නේ. තද වෙලා ළමයාට පැරගෙන ඉවරලා යනවා කඩාගෙන ගිහලා ළමයා දානවා ඉස්සර ඕ ඕන් දැක් කරගෙන කියලා ළමයා අතාරිනවා. අතෙන් ගාලා යනවා. අර ස්වාමීන් වහන්සේ ඒක ඇත්තව අහගෙන ඉන්නවා. මම කොච්චර ගෑනියක්ද මගට කියලා බලන මේ ඇත්ත දෙක හරියට බබා දිහා බලයිද ගණීර කියලා ගන්නෑ. ඇද්දේ හරින්නෙත් නැහැ. මොකෙන් චන්තර නොදකින් කර කියලා ආය රොබ ඇගෙන යනවා. ගියාට පස්සේ බුදුහමෝ ඈතින්ලා කියනවා ආවයි කියන සංගාමදීකෙන් උඹට සතුටුකුත් නැහැ. ගියන් කියන සංගාමදීකෙන් උඹට දුකකුත් නැහැ. සංගාමදීකෙන් උඹ ගැටේ නිකුයි. ගෑනි දක්වන බුදුහමෝගේ කෙස් ගලනවා. අර බුදුසසුනේ එහෙම නැති වෙන සංගාමදීකේ ප්‍රත්‍යය කරනවා. කැමනුනයි කියලා සතුටුකුත් නැහැ. ගියන් කියලා කනගාටුකුත් නැහැ. සංගාමදී ඔබ සංගාමදී ඔබ සතරින් දිනුවා කියලා. නමුත් සාමාන්‍ය ඇඟුම් බල පැත්තේ බැලුවොත් ඒ යාඹුක් පැත්තේ බැලුවොත් ඒ තන්නේ කර ආත්මාර්ථකාමී නිකන් අවස්ථාවේ උපරිම ප්‍රයෝජන කරන රහත් වෙච්ච කෙනෙක් විවාහත් වුණාට පස්සේ නම් ඇත්තට විශ්ය කරගන්න බැරි පැත්තකටපත් වෙනවා අනන්නේ ඒ වගේ දෙයකදී නොසලී සිටින චිත්තක්ෂණය ඒක අමර දෙයක්, අමනුෂ්‍ය දෙයක් හිතා ගන්න බැරි දෙයක්. ඒකට බෑ කොහොමකත් නැති මනසකින් මොකද? කොහොමද කියන හැඟුම් බර වෙනවා කක්කාර ඒ දරුවා දකින්නකොට අඹුව දකින්නකොට ඒ සිද්ධියක් ගන්න අපි ඒ ඇවිස්සලා එනවා ඒක තමයි කුප්පණ ගැටි. කියන්නේ ඒක තමයි කෙලෙසේ හැටි. එනිසා අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ ඒ නොසැලෙන ගැටි පුරුදු කරලා කරලා කරලා මගේ බරපතල ප්‍රශ්නයක් ආවා අර මොඩල් එකේ තමයි. නමුත් පැමිණුණායි කියලා සතුටක් හෝ පිටින් ගියා කියලා කංගාටුවක් නැහැ. සංගාමී සංගාමී සංගාමී සංග්‍රාමයේ දිනවා කියලා ප්‍රේමසේ දේශනා කරන එක උදාන ගාතාවක්. උදාන කාලේ තියෙන්නේ අම්මර සිද්ධි 82ක් විතර සඳහන් වෙලා තියෙනවා. හැම එකක්ම විශේෂිතයි. ඒ කියන්නේ විද්‍යාඥාන්සේ නිකන් උදාන ගාතාවක් කියන ගානාවේ හැමෝම ශෘති කරනවා නෙවෙයි. ඒ වෙච්ච සංසිද්ධිය සාසනීය වචන සාකමේ ඉතිහාස රටාවක්. සඳහන් කරලා ඒ නිසා මේ වගේ වෙනකොට කුහුසුමේ ක්‍රියාත්මක වෙනකොට එහෙම කියනවනම් ප්‍රතික්‍රියා කරනවා නවුනවා. අපිට තියෙන ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව. යමක් නොකර සිටීමේ හැකියාව තමයි මහානකම කියන්නේ නැත්නම් යෝග අවසරකම කියන්නේ සත්පුරුෂකම කියන්නේ. දේවල් වල උච්චන් භාවයේ කෙලෙසේ හැටි. ඒක ඒ කෙලෙස් ගන්න උච්චන් භාවයක් ඇති වෙනවා. අපිට තියෙන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව. අන්ඇසිල්මේ නන් රියැක්ෂන් කරන්න පුළුවන් නම් කිසි කෙනෙකුට අපිට දොස් කියන්නත් බෑ. ඒ වගේම අපි දන්නවා මේ මේ මේ කලාව තුළ එන්නේ එන්නේ එන්නේ ගැළවීමක් එනවා. මේ ප්‍රතික්‍රියා නොකරසිතින් තමයි ඒක කියනවා ශාසනයේ අපන්නක ප්‍රතිපදා කියන. අවිරුද්ධ ප්‍රතිපදා කියන. සාමීචි ප්‍රතිපදා කියන. අරණ ප්‍රතිපදා කියන. නානා ප්‍රවිරුද්ධ ජනසකෙන් නදීලා තියෙන තරකට කට්ටිය අවිශ්වර කට්ටියක් නම් අවුකත් කට්ටියක් නම් දියකින් ගින්දර ගිනියන්නේ කොහොමද? වතුර යටින් ඉදිරිය යන්න ඕන තමන් අවුල් කරගන්න නැතුව ඒක දෙන්නම කරන්න බෑ. සමිතියකට කරන්න බෑ. උද්දේශ අධිෂ්ඨානය ගත්තොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යන්න. ප්‍රවීණ දුහන් දොස්තර ඕගොල්ලෝ අහන්නේ ඒක දන්නේ නැතුව කතා කරන නිසා දොස්තර නම් බීරෙක් කොහේ ඉන්නේ කියලා කියන එක. බලන්න බැන්නේ නැත්තම් මේක මේ ජොලියක් නෑ බා. හොඳට බැලුවාම ඔකේ සම්පූර්ණ උදව් කරන මනුස්සයෙක් මුටි ගන්නකොට තමයි ඒ ධර්මයේ තේරෙන්නේ. නෑ ඒක ඒ කියන්නේ භාවනා ප්‍රොසෙස් එකක් නේ. ඔව්. දැන් සැලෙනවා කියලා අපේ හිතේ කියන්නේ. ඔය කියන්නේ අපේ සැලෙන එක ඒගොල්ලන්ගේ වැඩේ. ඒ සැල ඒ සැලෙනකොට අපිට වරක්වත් නැහැ. ඒක ලොක්දම් වෙනවා කියලා අපිට ලාභයක් තියෙනවා. හරි ගිය කියලා ලාභයක් තියෙනවා. ඒතරක් නෑ. ඒ සැලෙන එකම ගන්න එක ඒ යාගේ වැඩේ. අපි මේ ඒවට ගැඹුරු දෙන්නේ නරකයි. ඒකට කරප්පන් ඉන්න පටන් අරගත්තොත් කියලා එකක් නෑ. එහෙම තියක් තමන්වත් බේර ගන්න බැරි ඒක නිසා බුද්ධ බුද්ධයන් වහන්සේගේ චර්චිතය බලනකොට උන්වහන්සේ යසුදරව අතහැරලා පිළිපැත්තෙන් ඊයේ යනකොට ওই විදිහේ මානසිකත්වයක හිටිනවා අපිට බුදු කෙනෙක් හම් වෙයි. දරුවා ඉපදෙනකොට රාහු ජාතම් බන්ධනං ජාතම් කියලා කිව්වයි කියලා කියලා කියනකොට අර මනුස්සයෙක් වැඩි වෙලාවේ රාහුල කියලා වුණා. පයින්කා කියන්නේ රාහුලං ජාතම් කියලා කිව්වේ රාහු ජාතම් බන්ධනං ජාත රාහු කියලා කියන්නේ වැඩේට පොල්ලක් කොක්කක්. ඉස්සර ගන්නේ නැහැ ඔය සිද්ධාර්ථේ මයි ලයිව් එකේ කරපු මයිත්‍රි කරස් ඒකේ මෛත්‍රී කරා කියලා තේකින් අද අපේ මේ අර අර මෛත්‍රී දැන් මේ දේ වෙනවා දැන් මේ මේ දේ මේ වෙච්ච දෙයට මේ සමන් දැක්කන කටයුතු කරලා හරි කියලා. කියන්නේ හිතක් පස්සට කරගෙන කායත් පස්සට කරන වැඩ කරන්නේ. මොන ක්‍රමයෙන් හරි මෛත්‍රී කරලා හෝ වෛර කරලා හෝ ප්‍රතික්‍රියා කරොත් කරවසිනවා ඒ සංසාරේ දුක. පුළුවන් නම් එතනදී නතර කරන්න තියෙන. ඒ කියන්නේ මේ ක්ලච් කර කර ඉන්නවා කෙලින්ම බ්‍රේක් ගඩොල් බ්‍රේක්. හැබැයි ෂොක් වෙනවා මුළු වාස්නේම හින්දු කාලා හිටිනවා. ඒ නිසා ලොකු ලොකු වැඩ ටික ටික ටික ටික කරලා බලන්න. ඉච්ඡ ලස්සන දෙයක් ජීවිතයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ කාන්තාවන්ට කරන්න බෑ. මොකද ඥානකම කියන්නේම බොහෝම සැලසුණු ගතියක් කියලා. හැබැයි ඉතින් හැම පිරිමින් තුනම කාන්තාව ජීවිතය. කිසිම හැම කාන්තාවක් තුනම පුරුෂ ජීවිතය. කලොම් තියෙනවා. මේ තමන තියෙන්නේ මේක දැනගෙන මේ බෙදාගත්ත ටික තමයි කඩ වෙන්නේ කියලා. කරන මේ සංසාර පුරාවට කරපු ඒවා. අපිට දැන් පේන්න මේක උත්සන්නයි ආසන්නයි බුදු අපි මේක කරපු ගමන් ඔක්කොම නිශ්චිතයි. මුළු පුරාවටම කරගෙන ආවේ ඔක්කොම. ඒ නිසා දවසක අපිට සිද්ධ වෙනවා වෙනස් ක්‍රමයකට එන්න නැත්නම් රැඩිකල් වාදීව එහෙම නැත්නම් නෝනිසක් යොසුමන්ස්කාරීව කරනවා කිව්වට පස්සේ අපි හිතන්නේ කියලා එච්චර ලොකු මේ අවුලක් සිද්ධ වෙන්නේ ඒ මම භාවනා කරන කාලේ ඒ ඔය ප්‍රශ්නට වඩා නෙවෙයි ඒ අපිට මේ එනිල මෙහිකට පරක්කම් කරන්න කියලා ඒ මහත්ය කියපු දෙයක් තමයි මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනකොට මේක මනුෂ්‍ය ලෝකේ කියලා ආරෝපයක් හදාගන්නවා. අපි කියන්නේ අපි තමයි මේ ලෝකේ කරන්නේ. කරපොත් එකකින් වුත් මේක කරපොතු ලෝකයක්. කක්කොට්ටෙන් යවන්නේ මේ කක්කොට්ට ලෝකයක්. අපි කියන කක්කොට්ටයි කියන්නේ නෑ කරකොට්ටයි කියන්නේ අපිට පුළුවන් කරකොට්ට බලන්න. අපිට පුළුවන් කක්කොට්ට බලන්න මොකද මේක මනුස්ස ලෝකෙ කියන්නේ. මේක තන්නේ කර අපි බලන දෘෂ්ටිකෝණේ වැරද්දක් කියලා. මනුස්සයා හිතනවා මනුස්සයා නැතිවොත් මේ ලෝකෙ ජීවත් කරන්න බැරි වෙයි අභිවෘද්ධියට යන්න බැරි කියලා. යා කියනවා මනුස්සයා මේක අත්හැරියොත් දැන් ඔය හරක් ටික ගිහලා නැවතත් ලබ්බ වල කාලා උන් ජීවත් වෙනවා. අර ඒක උකුට උගන්නන්න ඕන කමක් නැහැ. තත්කොල කාලා ජීවත් වෙනවා. ඔය කුකුළු ඔක්කොම ඇහිගෙන කාල ජීවත් වෙන්නේ. මේ කිසි එක සතෙක් නැරෙන්නේ. මොකද මො හිර කරගෙන ඉන්න කරනස ගන්න හැබැයි සැකයක් තියෙනවා මේ ගෝල් ෆිෂ් කියන මාළුවා ඒ තරම මනුස්සයන් කෙලෙසිච්ච නිසා උක සාමාන්‍ය ස්වභාවය පාර ගන්න. ඒක විතරක් බැරි දෙයක්. නෑ බලන්න ඔය අනිත් එක මේ මල්බෙලිපත් කරනවා. මල්බෙලි වලට ගෝකුලක් කරනවා මල්බෙලි කුටි විතරයි කාටද ඒ තරම මනුස්සය අස්සකල කෙලෙසිලා තියෙනවා. අනිත් හැම සතෙක්ම වැඩේ. ඒ නිසා ඔයගොල්ලෝ නැත්තම් ඔයගොල්ලෝගේ ගෙවල් වල කොහොම දෙන්නට වැඩි කැවුම් හදාරක. එච්චරයි මට කියන්නේ. නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා ඉන්නේ. ඔයගොල්ලෝ කියන්නේ අපි නැත්තම් ගෙදර වැඩ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කියලාද කොල්ලෝ ගේල පාටි දානවා. සෞතු එහෙම කියන්නේ. ඉස්සල්ලාම අපිට ඉමෝෂන් එක එන්නේ අපිට ඒ ආවේග ආකල්පගත වෙන්නේ අපි කායික හෝ මානසික වාචික ක්‍රියාවක් කිරීම අනුව ඒ කියන්නේ සීල කායද්වාර වචිද්වාර අනුව තමයි මනස සැලීම සිදු වෙන්නේ ඒ නිසා අපි ටිකක් ටික කරලා බලන්න පුංචි දෙයක් කරනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ඒකේ නේ අනුන්ට වෙන සැලීමත් අපිට මේ ඉම්පැක්ට් එකක් මානසික ඒක අධිකනේ ඉමෝෂනලි තේරෙන්න පටන් ගන්නවා ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කපාගෙන යාම තමයි ගමදී ඉහත් පින්නවා කියන්නේ ඒ කියන්නේ දුක්ඛ අනුව නෙවෙයි ධර්මයන් පෞෂත්වය අනුව නෙවෙයි ධර්මයේ දිගහැරෙන ක්‍රමයට යනවා. මේ විදිහට කරන්න බලනකොට හැමදාම අපි යම් ප්‍රමාණයකට ඒක පරිශන කරන කරපු ප්‍රමාණය තමයි පන්නරේ පිටලා තියෙන්නේ. ඊට පස්සේ ඒක දිගින් කිරීම සෙල්ලක්කාරකමක්. අපි සාමාන්‍යයෙන් කියනවා මේ අතල්වට වැඩි පිටට ගොඩක් කරනවා මේ ළමයි මේ බාල දක්ෂ ව්‍යාපාර කුතුහ. බාල දක්ෂ ව්‍යාපාර කුතුහ කියන්නේ අනසුරුලට ලක් වෙන්නේ. රකලා ඒ තත්ත්ව තැනේදී මොකද කරන්නේ? ස්ථානෝචිත ප්‍රත්‍යාව ඇති කරන්න මේ කැලේ ගිහින් ගන්නවා. ඉතින් ඒක වගේම ඒ දරුවෝ කරන මේ අනදෙමක. ඔව් හොඳ දරුවෝ හරි තියෙන දරුවෝ මේක කරන්නේ. අපිත් බලන්න මේ කට්ටියට කට්ටිය වල ටික කරගත්ත හැකි මට මේකේ පැත්තකටලා ඉන්න බැහැ කියලා. ඒකයි මම භාවනා කරගෙන කට්ටිය රෝම කරු කරන්නේ. මේ පරිශ්‍රයේදී උතේ කුඩිය වේවා විශාල වේවා ඥාති පරිවර්තනයේ තථාගුණය ලොකෝ අපගේ භෞග පරිවර්තනයේ තථා කියලා වෙන මේ දෙක සම්බල දෙක බතක් කාලා මහණ වෙනවා කියලා කියන්නේ ඒකෙත් ගන්න මේ ටික කාලයක් ගිහින් එන කරක්ෂන් එකක් මහණ වෙනවා කියන්නේ මහණ වෙන්න ඕනේ මේ වැඩේ සම්පූර්ණ බහැගෙන ඉන්න ගමන් මනසින් පුරුදු කරගන්නවා ටික ටික ටික මම නැතුව නැත්නම් නිකන් භාවනා කරලා හොඳට කල්පනා කරන්න දැන් මම මැරිලා ඉන්නවා උතුරට බටහිර කෝරා මිනි පෙට්ටිය තියෙනවා දැන් මම ගිහිල්ලා අනිච්චා ලංකාරා උප්පාද වයදම්මු උපජ්ජිත්තා නිරුද්ධಂತಿ තේ සංභෝග සමෝසෝ කියන මරණයට මේ අවසාන ගෞරවය දක්වනවා ඒක හොඳට පුරුදු කරා නම් අලෝකිත සමානව දරුණනවා තෝකේ ඉච්චර නෑ දැන් තේරෙන සීපත් කරපු කොච්චර ආලවක්කම් වෙන්නේ කොයිලා නැරෙයිද ගන්නද තෝ කියන ඒක කරන්නේ කවුද මේ වගේ වක්කින් වලට වක්කිය කොයිලා නැරනවා කියලා අපි දන්නේ ඒ නිසා මරණ ඉතර සීපත් කරපු බරපතල ප්‍රශ්න ඔක්කොම කවුන්ට් බැලන්ස් වල යන තැන තමයි මම අපි දැන් කියන්නේ ඒ ඒවන තරහ ගන්න කියනවා ඒවට යාත්මක ඉඳීම ක්‍රියාත්මක නොවීමකට අත්දැකීමක් කියනවා මම දැන් කලින් ඒ ඇයිද ඒක විදිහට කලාවේ යනවා දරන්නම වැද්දේ තමයි සතුරට සතුට නොකර සිට සතුටක් නොකර සිට ගන්නේ ඒ හතර වාෂ්ප වෙන කරකටයක් තියෙනවා මොකද කියන්නේ කෙටි ඉවර නේ කරන්න ඕනේ ආයෙත් නොකර ඒ කියන්නේ ක්‍රියාත්මක වුණොත් ඒක වෙන්නේ බාල වෙනවා නෑ නෑ ඒක බාල වෙන කතාවක් නෑ මොකද මේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කිව්වේ අර ඉන්දියාවේ හිටියා රමණ මහරිෂි කියලා සාමාන්‍ය ඇඳුම් අඳින්නේ නෑ මම පස්සේ මිනිස්සු කියපු නිසා පොඩි සුදුරු දිගාලේ වාගනේ බද්දිමල දාපම් බිම තියක් ගන්නනේ. අන්තිම විඥානය කියන්නේ අද්වෛත වේදාන්තයක් ගැන කතා කරන්නේ හරිම දියුණු මනුෂයා. කියන්නේ බලනකොට ආනන්දවන්ත සංඥාසේ කියලා අසුකේ ඉඳලා කියනවා. අද මේව සංඥානා සංඥාතෙන් දක්වම දැනුම කියනවා කියලා. පුදුම චා. ආය මොනක්වත් නැහැ. ඒ තරම් මේ කොට කියලා තියෙන එකට බුදිය ගන්නවා. ඉතින් ඒකට එනවා මිනිස්සු මහානාප රැතියි. ඉතින් ආපුවම මේ මිනිස්සු සමහරු යක්ෂ ටෙලිවිෂන් එක බලන්න ඕනනේ මෙතන සල්ලා ගන්න. ඒ මිනිස්සු ඉන්නේ හැඟුමුකුත් නැහැ. තව සමහර වෙලාවක සම්මතාගම වල කට්ටිය වන්නලු කුණු හරයක් නැතුව මේ ඇඳුම් නැතුව ඉන්නක මොකද මේක මේ දරුවන්ටවත් ආදර්ශ මොකද කියලා බැලුවා. ඉතින් මම ඒක ගහනකොට පිළිගන්න ඒක දවසක් ඒක හුතු මිනිස්සු බැලලා බැලලා බැලලා ඒ කියන්නේ නින්දිත විදකරනදී අරගේ සල්තියක් කරනවා අපතුනවා අර ඇවිල්ලා තියෙන ගියා මොකද කනස්පයි ඉතින් කවුරු ඊගොල්ලන්ට ආයමනුෂ්‍ය බණින්නේ නැහැ ඉතින් ඒ වගේ අපි අර ඒක ඇත්තට දෙන්නේ නැතුව ඒ මනස ඇතුළේ දැක්සන මොකද කියන්නේ කියලා දන්නේ සර්වඥාස ළඟට ඇවිල්ලා බමුණෙක් ඇවිල්ලා බමුණ ආරංචින බුදුහාමුදුරු පෙර ගමන් යන්නෙත් නෑ ආසනයක් පනවන්නෙත් නෑ පසු ගමන් යන්නෙත් නෑ වැඩි බමුණෙක් ආවත් මේ කඩු කිස්ටි තබුරෙක් විදිහට කරන්නේ නෑ කියලා. ඉතින් ඇත්තටම කටවතරනේ බමුණ හිතා ගන්නවා ඉහිල බලන්නවා. එතකොට බුදුරජාණන්සේ ඉහිල වාඩි කියන්නේ නෑ. ඊට පස්සේ කතා කරනකොට පස්සේ බමුණ හැබැයි නායක නා ගණනාක්කේ ඊට පස්සේ බන්න බයින බයින හොඳටම මේක මේ අවුරුදු 1000ක් කරන සංස්කෘතියක් ඒක හැටියට වැඩි කරන්න කරු කරන්න ඕනේ ඒකේ රාසනයක් දෙන්න ඕනේ ඒක මොකක්වත් නෑ ඔබත් හිතන්නේ රාසුකෙක් කියලා මෙවොත් මේ ලෝකෙ ඉතු කරන නේද කියලා බන්න බන්න බන්න වුණ පස්සේ මුද්‍රණාංශ ඉවරද කියලා නෑ නෑ තව තිබුණානේ තව ඔක්කොම ඉවරන පස්සේ මුද්‍රණාංශ මේ මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි ඕනේ කරනවා කියන ඒක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ කියනවා උඹයි බැමිණියේ නැගිටලා හොඳ පෙනුමක් හදාගන්න. තේරෙනවා කෑම කෑම ටික කුලිස්ස කරන්න හදාගන්න බෑ නේද වැඩක්. යාළුවා මේ පෙනුමක් කරගෙන යනවා කෑම. ස්ටැගිය. යනකොට ඒක විතර කවුරක්වත් නැහැ වහලා. ඒක උඹේ හදාගන්නේ වටිනා මේ රසමස උල එලිපත්ති කියලා එනකොට ඒකට ඒක ඔබ ආපහු වෙනකම ගෙදර කියනවා. මට මොඩ නෑ ඒක තියෙන්නේ කවුරු කයි කියලා දන්නේ ඒ නිසා මම අරගෙන යනවා. ගෙදර ළඟ කොට කරා. ගෙදරගෙන මා යමුව කන්න. ඒසස් කිව්වලු මේ මයි ළඟට ඇවිල්ලා කතා කරන මේකේ කවුරක්වත් නෑ. ඔබ දැන් ගෙනාවු ටික අරන් ගිහින් කවුරුත් එක්ක ගන්න කතා කරනවා. ධර්මකුත් තියෙනවා. ඒක නිහඬ බණක් වෙනවා. මේ අම්මා කර්මන මනින්දාම මේ බැනෝ ටික උපේ. ඒක අරගෙන පවුලත් එක්ක කාපම් මේ මේව අහන්න කෙනෙක් නැහැ මේක. මේව දරා ගන්න කෙනෙක් නැහැ. ඒගොල්ලෝ ওই නියද වීම වෙච්ච විනාශයක්ද නැති වෙන්න තිබුණ විනාශයක්ද කියලා අපි දන්නේ නැහැ. කරනවා නම් කරන්න තියෙන්නේ අපි පරිස්සම් කෙරෙන්න විතරයි. නැත්නම් අපිත් නෙවෙයි මම පරිස්සම්. මේ කවුරු මොන જાති කෙනෙක්ද කියන්නේ තමන්ගේම දරුවෙක් වෙන්න පුළුවන් හතුරෙක් වෙන්න පුළුවන් මේ කම්මස්ස භූමි කම්ම දායතු කම්ම යෝනි කම්ම බඳු කම්ම පරිසන්නේ කරන කර්ම ඒගොල්ලෝ කරගන්නේ අපිට කරන්න තියෙන්නේ ඒ වෙලාවේ මේ හයි ටෙන්ෂන් එකේ ටෙන්ෂන් වයරක යනකොට ඕක තදමාරු කරන්න යන්න එපා අපේ තියෙන දුකන් දරගෙන අපේ තියෙන බොළඳ කිසි දැනගෙන පරිසන්නේ කරන්නේ ඒකයි කරුණාකර විවිධ අපබංගස කරන හැම වෙලාවෙම මතක තියාගන්න පින් කරන්න නගරන්න එපා පවුණු කිරීමට වරදලා. ඒ නිසා අපි වර අරමුණක චිත්තක්ෂණය පවත්වනවා කියලා කියන්නේ සියලුම ප්‍රශ්න වලට උත්තරයක්. ඒක හොඳට පුරුදු කරලා පුරුදු කරලා අර ඔය කවුරුහරි බන්න වෙලා හරි එහෙම එකක් කරනකොට තමයි පුළුවන් නම් මම දැන් හිතගෙන ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා. මට ඇහෙනවා කියලා කිව්වතරේ අන්තර්ගතය අපෙන් ඈත් වෙනවා. බණින කරුවල තියෙන සරපක්ෂකම ඈත් වෙනවා. ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා එකට මුලක් මුලින් ඉන්න පුළුවන්. එතකොට මේ කණින් ඇවිල්ලා අර කණින් යනවා. බයික් නතර වෙලක් නැහැ. ඉතින් ඒකට පේන්නේ අපි හරි නෝන්ජ දෙනවා. ඒකට පේන්නේ තමයි හරි බය අඩු කෙනෙක් වගේ කරන්ත කියන්නේ කීර්ත කලේ නැහැ, කලීත කලේ නැහැ. කලීත නොකලීත කියන කේසව තමයි. බුදුදෙනාගේ ප්‍රතික්‍රියා නොකර සිටීමේ කන්නැත්තේ නමුත් බීරෙක් විදියට ඇස්සැත්තේ නමුත් මේ අන්ධෙක් විදියට ගත කරන කරුණ. ඒක ඔය බාහ්‍ය සූත්‍රයේ එහෙම සඳහන් කරලා තියෙනවා අනාථපිණ්ඩික සූත්‍රයේත් එහෙම සඳහන් කරලා තියෙනවා ආය කියලා කියනවා දික්ටි දික්කමත් සම්බයිසි ඇහල අහන්නදී නැතරේ පතුත්තර දෙන්නේ යනවා අතුද දිවෝ අරමනසයට බත ගැලෙකින් තිබ්බා වගේ එකින් එකට එකින් එකට පැටලලා අපි කියන හැම දෙයක්ම බලනවා මොනවාකටද බිල් එක කර කර බලන්නේ ඒක නිකන් ගැටේ දිගෑරෙන ක්‍රමය. ඒ අපේ කොක්කත් තිබුණ ක්‍රම කොක්කවත්. අපේ එක දිගෑරලා තියෙනවා නම් කොච්චර ගැහුවත් කොක්කවත්. ඒක පුංචි දේවල් වලින් කරලා බලන්න. එතකොට හිතන බරපතල දෙයක තිබුණත් මට මේ දේ කරන්න බැරිද කියලා. හරි මේ ධර්මයේ තියෙන මේ නෛර්යානික ස්වરૂපේ ක්‍රියාත්මක ක්‍රියාවත් කරලා බලන්න මේ ධෛර්යයක් වෙනවා. පුංචි පුංචි දේ ඒ යකින් බලනකොට ගිහියෝ ගිහියෝ ගැන හිතාගෙන ඉන්න පැත්තෙන් බලන සංඝයාට අවස්ථාවක් නැහැ ගිහින් කරන අනන්තවත් දවසකට අවස්ථාවක් තියෙනවා ඒ කම් දෙකක් බලතැවි නෑ වුණා වගේ ඉඳලා දුදක්කා වගේ ඉඳලා මේ ලක්ෂණ දෙකක් අවස්ථාවල් වෙනවා දවස පුරා ගැටුම් වෙනවා ඉතින් හැම කෙනෙක්ගේම අවස්ථාවෙන් පොඩ්ඩක් බලන්න ඕනේ හරි මේ தත්ති මේකදී මම නෑ වුණ කෙනෙක් වගේ නොදක් කෙනෙක් වගේ ඉඳලා බලන්න බැහැ ප්‍රශ්නෙත් ඉවරයි නඩුත් ඉවරයි ඔක්කොම ටික කැලේස් කරන්නේ ඒ වගේ gediya පිටින්ම අරගෙන තොග පිටි සමාධිය ගන්න. දැනගටි මේ සම්මා සමාධියම තියෙන මුළු උසාවියේ මුලිකේ ඔක්කොම දැස්වල ගන්න. අනේ හිතන්නේ මේක නම් අල්ලවන්න දුක අසනන්න මොන වෙලක් කියනද? පළචාගේ කාලා. දැන් ඥාන වශයෙන් බලනකොට අපි හිතුවට දේ වෙනස් කරන එකේ උත්තර තම් වෙලා ප්‍රශ්න විසඳිලා. අපිට තියෙන්නේ ඒක තමයි චිත්ත වේදයක නම් යාක් කරන්නේ. තුනේ සමාධිය නෙවෙයි. ආසනෙක ජීවිතයක් ගන්න පුළුවන් නේද? ජීවිතේ නැති ලක්ෂණක් නෑ. ජීවිතය කියන්නේ අසුචි වල කියන අසුචි පණංගේ ජීවිතය. පැවිදි ජීවිතයේත් ඒ වගේ තමයි ගිහි ආකාරයෙන් විසරණාභ්‍යාසයෙන් ගත කරොත් පමණ පොඩ්ඩක් නාල කාලා හැටෙట్లా ඉන්න පුළුවන් නැත්නම් බුදුජානනාතිකේ මේකේ ඥාන්තලිකේන නබුත් සමුද්ද මැදේ නපපදාන විවරණ පවිස නවිච්චතිසෝ జగතිප්පදේතෝ යත්තක්තිතෝ ජය පාපකම කිසිම තනක් මේ ලෝකේ නැ කරපු පවුලේ නැති කරපු පවුල කෙලවරු කරන්නේ ජන්ම වෙලාවෙම දිනව ප්‍රසන්දේන අවස්ථාව තමයි නිසා අපි බලන්නේ මේ චිත්තක්ෂණයවත් ප්‍රතික්‍රියා නොකර කර්ම රස නොකර මේ චිත්තක්ෂණය ගලවනවා ඒක නෑ පැවිදි පැවිදි කැම පිළිමේ ભેදයක් එළඹ සිටි සිහිය විතරමයි ගැලවු මාර්ගයෙන් එපිට ඔය ගිහි පැවිදි ක්‍රමේ හෝ ඉස්සිකු ස්වභාවයේ කිසිම අවහරණක් නැහැ. ඔක්කොම නිකන් මේ අහසේ අඳින ඉරි වාගේ වතුර ඇතුළු ඉරි වාගේ ඒක ගන්න දෙයක් නැහැ. මේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මට බලන්න බලපාන්න පටන් ගත්ත මේ වැඩසටහන ආරම්භුණාට පස්සේ මේ කාලය හොඳට කළමනා කරගෙන කරගෙන ටිකක් වැඩිපුර භාවනා කරන්න පටන් ගත්තා දැන් රාගය එනවා වැඩිපුර එනවා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි මමත් ඉන්නේ වැඩි කෑව කෑවා මමත් ඉතින් වැඩි කෑව කෑවා මේ මේකේ ආත්මතාව ආවා ඔසවනවා තබනවා ගෙනියනවා ගෙනියනවා තබනවා ඔසවනවා කිය කිය හරි වැඩේ කරගෙන යනවා. හැබැයි ආතුරුනේ ප්‍රශ්න තියෙන්නේ වැඩේ ඩබල් ට්‍රිපල් වෙලයි දැන් රාගේ. මේ ඒ කියන්නේ මේක වැඩිලා. يعني ඕනේ සිංහල වෙදකමකට ගිහලා බලන්න ලෙඩක් කියලා ලෙඩාට පුළුවන් පස්සේ බලවෙන් ප්‍රේත් පච්චෙක් කරන ලෙඩේ ඔක්ෂණය. ඊට පස්සේ නොගියන්නේ කියොත් ඒ වේදාගාවට ඉතින් වේදත් කරන්න දෙයක් නැහැ. ලෙඩාට කියලා කිව්වොත් මේ මා පළවෙනි බෙහෙත් පන්ති මෙහෙමයි කියලා ලෙඩාවන් ඉන්න උත්සන්නේ තමයි. නමුත් ලෙඩා ඉන්නේ සන්තෝෂෙන් දැන් මේ තහන බව ගන්න. නිසා පළවෙනිම ලක්ෂණ තමයි ඒ දැන් මන්ත්‍රේ වතුනොත් යකයි සිය එක්කෝ. නැත්නම් මන්ත්‍රේ වැරදි. දැන් මන්ත්‍රේ වැරදිලා තියෙනවා. දැන් දන්නවා මම දන්නවා දැන් මම ඉන්නේ වඩා උත්සන්න තත්යක වඩා දුර්වල තත්යක මොකද රාගය විශ්ලා තියෙන එක නමුත් මේ සෝහනේ ගෙදර හැදුවේ යකුන්න බහින්ද නෙවෙයි. අර වගේ පුළුවන් තරම් චිත්තක්ෂණ ආසව ප්‍රසාර වශයෙන් වම දක්න වශයෙන් වේරණ කියන නමුත් දන්නවා බොහෝමත්ම ගිතර පෙට්‍රෝල් විලක් කරගෙන ඉන්නවා කියන්නේ. ඒ නිසා මේක මේ කොම්පැන් පෞෂත්වයක යුක්ත බලනවා. හැකි සංඥාවෙන් බලනවනම් ඉන්නේ ඉන්නේ ඉන්නේ මරණයෙන් කියන දුක් උච්චන රාගයෙන් දුක් උච්චන ද්වේෂයෙන් දුක් කමන්ට ඩ්‍රැමැටිකලි අස්පනා පිට පේන්න පටන් ගන්නවා. හැබැයි ඒ මේ හේතුවක් ඇති නෙවෙයි රාගයෙන්. ඒ හිතපු තැනම ආගේ වැඩි වෙන්න එක මේ ඉඳුරන් ප්‍රණීත වීම. ඉඳුරන් ප්‍රණීත වෙනකොට අර හැම සිග්නල් එකම මගේ ඇම්ප්ලිෆයි වෙලා තමයි එන්නේ. ඒක දැනගෙන මේ අරගෙන මේ වෙලාව පන්නගත්තොත් වෙන්නේ ආයෙ මේක මතු කරගන්න වෙලාව නිසා මේ වෙලාවේදී කුණාසයික මේ වතුරේ නැව හයිය වේගින් බදවන්න. නැව කරලා ගන්න දිනව කපලා. පොළොට නැග බහැලා ගියාට පස්සේ ආයෙ වේගයක් ගන්නවා. ඒ නිසා මේ වෙලාවේදී වේගයෙන් මේ බලන්න. නාපරල ගන්න තුෝ පාත්තගෙන යන එකයි තියෙන්නේ. අනිත් විදිහට මේ ඒ ධර්මතාවල උච්ඡන්න වීම ධර්මතාව කියන්නේ රාග ද්වේෂමෝ නෙවෙයි. සීල සමාධි ප්‍රඥාවල මේ උච්ඡන්න වීමක් තමයි මේ භාවනා කරනකොට ඇති වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යව කැලේකට යනවා කියලා කියන්නේම කාමකෝප රාගද ඇති වෙන දේවල් නැති තැනකට ගිහිලා කරන්න කියන්නේ ඒකයි. නගරෙක ඉඳලා කෙරුවොත් එහෙම මේකට අර උගේ නූල එනකොටම යටිමුත් කොක්ක වදිනවා. දැන් දන්නවා යටි කොක්ක මෙහෙ එනකම් බලන් ඉන්නේ වද ගන්න කෙනා උඩින් එන්නේ නැහැ. කැලේ ජීවත් වෙන ගැන මේ ගස් කල් දිහා බලනකොට වෙන්නේ නැහැ. ආන් මේ විදිහේ වගේ තැනකට ගිහින් තමයි මේවා අවශ්‍යලා ගන්නවා. ඒ අවශ්‍යනික දකින්න හොඳයි මම බුද්ධි පබ්ලිකේෂන් සොසයිටි එකේ ගිහිල්ලා ඒ වගේ බුද්ධ මිල ආවම බත් කිව්වා. බණ කියවුණාට පස්සේ එතන හිටිය සිල්මෑනුල් තුමා තමයි. ඒකෙන් මම මේ කතා කරන්නේ 96 නැත්නම් 97 මුල. මට හරි සතුටින් මම සිල්මන් ඉදිරිපත් කරපේ සිල්මන් එක්කෝ ස්වාමීන් වහන්සේ මගේ මේ මෙච්චර කාලයක් ඉඳන් මම පැවිදිුනේ ඒ කියන්නේ අවුරුදු 19 විශ්වවිද්‍යාලේ පැවිදිුනේ ඒ කාලය තුල මට ඇත්තටම කිසි කෙනෙක්ගේ රණ්ඩුවක් තිබුණේ නැහැ මම ඥානි කෙනෙක් වෙනවා කියන හැඟීම තිබුණා හරි සුන්දර ජීවිතයක් තිබුණා ඊට පස්සේ මම පැවිදි වුණා පැවිදිලා භාවනා කරලා පස්සේ අර අච්චර තරුණ කාලයක් නැති විදිහට මට වාගේ වෙලා තියෙනවා මම හිතනවා මේ ඉදිරිපත් කරන්න මේ තරම් ගැම්මක් තියෙන එක මේ සෙනගක් නැදී කියන්න පුළුවන් කම. ඊට පස්සේ මම කමන්නේ මේක නම් වඳින්න වටනෝ කෙල්ලස් ගොඩක් කියන්නේ. පිළිවි සාමාන්‍යව කතා කරලා කමඨා සුද්ධ කරනකොට පිළිවිද ප්‍රශ්නයක් නෑ. කාන්තාවන්ට වෙලා තියෙන්නේ මේක මතුනට පස්සේ ඒක සමාජයේ පිළිගත්ත නොකියමනා දේවල්නේ. ඒ නිසා අන්තිම තමන් තනි කර පෙළෙනවා. ඒ නිසා මම මේක දන්නේ දැන් හිතගෙන අපි වැඩියෙන් සැලකිලිමත් නිසා තමයි අපිට පේන්න පටන් ගන්නවා. අපි කන්නඩික පිළි දැම්මම පස්සේ හොඳට පේනවා. ඒ ඉඳන් ප්‍රතිපුණාට පස්සේ තමන් පිළිබඳ නිර්දය විදිහට තමයි විවේචනය කරන්නේ. හැබැයි විවේචනය කරන්නේ රාගයෙන් කරන්නේ නෙවෙයි. කොහොමද සිල්ලෙත් එක සාකච්ඡා කරන්නේ නැති කරන්නේ. ඒක නමුත් වැඩි වෙනවා වගේ තමයි පේන්නේ. වැඩි වීමක් උනත් වෙන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිත බාහිර වන්නේ ඇතුළට නැතිලා ඇතුළේ තියෙන කවුන්ට්ස් බුක් කීපින් ටික ඔක්කොම නැවත කවුන්ටින් චෙක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මම ඒක සාමාන්‍ය වෙන දෙයක්. මගේ මගේ පුදුර ජීවිතේ ගිහි කාලේදී මට වෙනවා මම මේ ළමයි රහමුන්ට ගිහින් කිව්වා මේ රාගේ වැඩි වුණා. ඊට පස්සේ ළමයි රහමුන් බැලුවා ડોક્ટર සනෑනුත් දැම්මම පස්සේ කිව්වා ඕක ගණන් ගන්න එපා ඔබ කරගෙන යන සතිය පිළිගන්න බලන්න රාගේ කියන තාම ගැඹුරු කෙලෙස් ධර්මයක්. තාත කියන්නේ පාත තිබ්බ ගමන් ඕක මොකද කියන්නේ වංචනික ක්‍රමයට වැඩනවා Tamanda දැනගන්න ඕනේ දැන් මම ඉන්නේ ගින්නට කිට්ටු කරක ඇඟේ පෙට්‍රෝල් තියෙනවා ගින්න ගන්න පුළුවන් නිසා කුල්ලුවන් තරම් වෙලාව සතියෙන් ඉන්නෝ මධ්‍යස්ථ අරමුණක පවත්තමින් ගත කරන්න කියලා. ඔබ නැති කරන්න ගත්ත ගමන් පර්වර්සන්ස් එනවා මේ විකෘත විදිහට රාගයේ මේ මාය කරන්න පටන් ගන්නවා. මේ තමයි දැනගෙන රාගය දැන් කියන නිසා ආතුරේක වා ලෙඩෙක් වා අර්ශනය කටයුතු කරන එකයි කියන්නේ. එකක් කියන්නේ බෙහෙත වදින්න පටන් ගන්න කියන. පළවෙනි බෙහෙත් පන්ති එල්ලෙට අල්ලගන්න තියෙන බෙහෙත වදින්න පටන් ගන්න කියන. බෝධවන රෝග heart pressure kidney සීනි හැදෙන්නේ පෙරකල අකුසල පළ දෙනවාද එහෙම නැතුව අපි මෙතෙක් ගෙන ගෙවාගෙන ජීවිතේ වැඩි රටාවක් දෙකම තමයි. එහෙම බෝ වෙන නොවෙන කියන ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. කොයි එකක් මේ ජීවන රටාවේ අඩුපාඩුකමක් පැහැදිලිව පෙන්නනවා. ඒ නිසා වෛද්‍ය ඉංග්‍රීසි වේදකමේ සිංහල වේදකමේ වෙනසක් කියනකොට සඳහන් කරනවා සිංහල වේදකමේ පත්‍යයක් කියන. වෛද්‍යවරු කියන්නේ ඉංග්‍රීසි වේදකමේ පත්‍යයක් කියලා කියන්නේ. ඒක ඕනේ අපි දෙන්න බෙල්ල කැමෙන් පස්සේ බෙල්ල මුදියන් ඔක්කොම හරියයි කියනවා. සිංහල වේදකේම ආහාර විහාර මනෝ ව්‍යාපාර තුන නැත්නම් මේ බෙල්ල පොදේවා. මේක කනවනම් මේ ආහාර කන්න බෑ. මෙන්න මේ විහාර පවත් ගන්නවද මෙන්න මේ මනෝ ව්‍යාපාර පවත් ගන්නවද දැන් විංගල වෛද්‍යවරු මනෝ ව්‍යාපාර පැත්ත පැත්තකට දානවා නැත්නම් වෛද්‍යවරයෙක්ගේ පණිවිඩයක් යනවා ඒ ආහාර විහාර මනෝ ව්‍යාපාර වැරදි නිසා මේක වෙලා තියෙන්නේ මේ බෙහෙතින් හදන්න පුළුවන් නමුත් අර ආහාරය නම් ගන්නෙ අර විහාරය නම් පවත් ගන්නෙ අර මනෝ ව්‍යාපාරන අපෝගෙද ඒක තමයි පත්‍ය මේක කියන්නේ බිහේවියර් මෙඩිසින් කියලා දැන් බෙස්ට් එකේ ඇමරිකාවේ විශේෂයෙන් පටන් ගන්න තියෙනවා දෙන ඇලපතික් වේග විතරක් නෙවෙයි ඒ පුද්ගලයා ඊට පස්සේ දැන් ඔය heart pressure තියෙන කට්ටිය දවසකට පැයක් ඇවිදින්න ඕනේ. ඉතින් යන diabetics කට්ටිය මේ මේ වැඩ කරනවා කියලා බෙහෙත කියන්නේ රසායනයක් නෙවෙයි දැන්. උපදේශ පන්තියක් හැසිරීම සම්බන්ධව. ඉතින් නිසා ඒ බටේ රෝග විද්‍යාව පවාකට පිළියම් තියෙනවා. ඒ නිසා බටේදී ගොඩාක් ඔපරේෂන් ඇන් කෙමිකල්ස් දෙක අඩු කරලා තියෙනවා. ඔපරේට් කරන්න යන්නේ නැහැ. පුළුවන් තරම් නොකර ගන්න බලනවා බෙහෙත් උනොත් ගන්න නැතුව ඇඟට ගන්න නැතුව මේ පත්‍යම් වලින් ආහාර වර්ග පිළිබඳව දැන් මන්නේ මගේ මේ කම්පියුටර් එකේ නැති ඊමේල්ස් දැන් 15 20ක් ඇවිල්ලා තියෙනවා මේ ලෙඩේක මෙන්න ආහාර ක්‍රම මේ ආයි මොකක් කරන්නේ අපි අම්මලා ගන්න පරණ ක්‍රම ඉච්චරයි ඒගොල්ලන් නෝ මහ විශාල ලොකු හොයාගන්නේ පරණ මිනිස්සු ගන්න වන ඖෂධ ටික මතක් කරලා දෙන්නේ ඒක නිසා මේ දෙකම හේතු කුඩු ගහලා මත්පැන් බීලා එහෙම නැත්නම් ඒඩ්ස් වලින් ලෙඩක් හැදෙන්නේ මේ විඳ වීමකට පෙළඹෙන්නේ පෙර අකුසලයක් නිසාද ගෙවීමේ පහසුකමට ඇයි සමහරක් මිනිස්සු දුක් විඳින්නේ දැන් මිනිස්සුන්ට ඕන තරම් අයිතිවාසිකමක් තියෙනවා ගෙවීමේ පහසුකමට හෝ ගෙවීමේ දුක් විඳින්න ඒකට කාටවත් බෑ කියන්නේ ඕන කෙනෙකුට ඉලක්ක ගන්න පුළුවන් ඒ කියන්නේ මානව අයිතිවාසිකම උනන්දවන්නේ පැහැදිලිම කියන්නේ මට දකින්න මගේ හීනේ විඩා වෙන්න මගේ හීනේ මට කතුන ඒ හැම කෙනෙක්ම ඉල්ලන්නේ ඒක තමයි. ඒක අපිට කියන්නේ බොහොම සතුටෝ දිනන වෙන කෙනෙක්ට. නිසා ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා. කැමැත්තන් හෝ අකමැත්තන් හෝ අරගෙන කරා. මොකද අපි බලන්න ඕනේ කියන ආදර්ශයක් අරගෙන මට එහෙමනම් ඒ කියන්නේ දුක් නොවිදීමේ හැකියාවක් මට තියෙනවා මට ඒකට යන්න පුළුවන්. ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා මට මතකයි ඉස්සරහම මේ කතා කරලා කිව්වා. ඔක්කොම සමාන අවස්ථාවක් තියෙනවා නම් ගැටලක් අවස්ථාවේදී කවුද කැමැත්තෙන් අපායට යන්නේ කියලා. කිසි කෙනෙක් කැමැත්තක් නැහැ කියලා. මට හිතුනේ අපි ඔක්කොම ප්‍රදාය දාය කොලයක් හැම කෙනෙක් අතර දුන්නොත් අපි වියදම් කරන ක්‍රමය කොච්චර විචිත්‍ර වෙයි කියලා දීලා. කදාවත් දෙන්නේ කෙනෙකුට වියදම් කරන්නේ. අපි කියන එක එක දේවල් වලින් සමහර සම්පූර්ණයෙන්ම වශයෙන් දෙයකට බෙදා කරන්න පුළුවන්. සමහර එක ධර්මයට බෙදා කරන්න සමහර වෙන දෙයකට කරනවා. අපේ විචක්ෂණ අනුව ලැබෙන හැම ප්‍රබලයක් අපි අර ගින්නකම තමයි දාන්නේ. ඒක නිසා ඒ මනුෂ්‍ය ජීවිතයේදී අපිට මේ යාත්‍රේ දැක ගැනීම හැකියාවක් තියෙන එක විතරයි රකින්නාදී. ඒක නැත්තම් ගැලවමක් නැහැ. මේ මිනිස්සුෝ මේ දැක දැක දැන දැන තමන්ට අහේන දේ කරන එක මේ මොන විදිහකින් හිතන්න බෑ එකම ක්‍රමයයි උත්තර දෙකයි ඒකට තියෙන්නේ විභව තණ්හාවයි වංචනික ධර්මයි කියන ධර්ම දෙක විතරයි විස්තර කරනවා වංචනික ධර්මත් ඒ වගේ තමයි විභව තණ්හාව මේ සීදීනසා ගැනීමක් දිහාවට තමයි යන්නේ ඒකේ වෙන්නේ මේ ප්‍රවැත්ම කියන එකට විරුද්ධව යනවා ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන හැම කෙනෙක් ළඟම අගියම තියෙන්නේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක තමයි කියහක් නැත්තම් මම වක්කන මම මරනවා කියන අපි අපේ පෙරේ ඇත්තට පෙන්වන්න උපක්‍රමයේ අඩිය කියන්නේ මොනවද මේ කතා කරන්නේ බැරි වුණොත් තවත් විතරන්නේ හැම කෙනෙක්ම තියනවා මේ විභව ගන්න ඒ වගේම වංචිත කරන වැඩ කරන නිසා අපිට හරිය අමාරුයි අවංකවම කතා කරලා අවංකවම දුකින් ගැලවෙන්න හදෙන්න කෙනෙකුට වුණා ඒ වෙන පළවෙනි සංඥාවෙන් ඒව අඳුර ගන්නවා දහස්වර කරලා තමයි තේරුම් ගන්න වෙන්නේ මොකක්ද මේ එන්නේ කේක් කන්න දයන්නේ පොල් කන්න දයන්නේ කියලා එන තාලෙ කියන්නේ. සමහර අය දැන් දැන් සමහර අය දැන් නම් ඉඳලා වැඩක් නැහැ මැරෙනවා හොඳයි කියනවා. තවත් සමහර අය මේ මරණය කල් තමන්න පුළුවන් තරම් බෙහෙත් බොනවා. මගේ ප්‍රශ්නේ මේකයි ආවොත් 5 star ලෙඩක් මේ ලෙඩේ කෙලවර මරණය කියලා දන්නවනම් මම හැමෝගෙම හිත සතුටු කරන්න බෙහෙත් අරගෙන නොබී ඉන්නවා. මේ සිවිජන සියදිවින හානි කර ගැනීම. මේක මේක සාධාරණීකරණයක් කරන්න අහන්නේ නමුත් මේ වැඩපිළිවෙලෙන් අපි යන්න හදන කාරණා මොකද්ද එල්ල කියන එක තමයි අපිට මේ අවසානයේ එල්ල කරලා තියෙන මොකේද කියන එක තමයි අපිට මේ සාධාරණ සාධාරණකම් බලන්න පුළුවන්. එහෙම නැත්නම් කටි හිත සන්තෝෂ කරන්න ස්පිතාලෙ ගිහලා දුස්සනවා දුස්සමාත් හම්බෙලා බෙහෙත් ගන්න ඇවිල්ලා නොබී සමහර අය පැහැදිලිවම දන්නවා බෙහෙත් මොනවා කියලා කියන අමතර ප්‍රශ්නයක් දාගන්නවා සයිඩ් ඉෆෙක්ට්ස් ආෆ්ටර් ඉෆෙක්ට්ස් නිසා ඒත් නොබී ඉන්න නිසා හරියම අරු කරන්න අපිට තියෙන්නේ මේ දැන් මේ මම මට අදාළ කොටසක් මේකේ දැන් Taman ගැන දෙයක් කියනකොට තියෙන මගේ ප්‍රශ්නේ මේකයි ආවොත් 5 star ලෙඩක් මේ ලෙඩේ කෙලවර මරණය කියලා දන්නවනම් මම හැමෝගෙම හිත සන්තෝෂ කරන බෙහෙත් අරගෙන නොබී මේ සීදී හානි කර ගැනීමක්ද කියන්නේ සීදී හානි කර ගන්නවා කියන කාරණා බුදුජානසිකේ තුන කත් කොතන කොයි වෙලාවෙ කොහොම සිද්ධ වෙයිද කියලා කොහොමඩක්වත් කියන්නේ නැහැ අපි කොහොමද මේ කොමයි මාරාන්තික ලෙඩේ කියලා විදුලෙඩකින් මැරෙන්නත් තියෙනවා ඒ නිසා අපිට හරියමාරු කියන්නේ මේකෙන්ද වෙන්නේ කියලා. මේට වැඩිය මේ ප්‍රශ්නේ හුඟක් සඳහන් කරනවා වටේට වෛද්‍ය විද්‍යාවේ තියෙන යුතනේෂියා කියන අර ටර්මිනල් පේෂන්ට්ස් සමිෂින් එකෙන් දුවන්නේ. දන්න හොඳටම මැරෙනවා කියන. මැෂින් එක ප්ලග් එක ගලපුවම විලක් ගන්නවා. ඉතින් එතකොට පවුලේ අයකින් අහනවා කොහොමද කියන්නේ? දවසක් නඩත් කරන මැෂින් එකට මෙච්චර යනවා කවදාකවත් මෙයා ගොඩේ ඉන්නේ මොකද කරන්නේ? ඉතින් ආර්ථික පැත්ත බලන කෙනා යනවා නැති කරන්නේ. ඉතින් එතකොට ධර්ම ක්‍රමයේ බණකොට මරණයට ඡන්දේ දීමක් වෙනවා භික්ෂුවක් නම් පරිණතයි. ඒ වෙලාවේදී වෙන දෙයක වෙනවා කියන එක ලොකු ආර්ථික තීන්දුවක්. ඒ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මේ අනේකයි වෙන්නේ. ඉතින් අන්නේ වෙලාවේදී කොමිට් වෙන්නේ නැතුව තමන් ඒකට අහුවෙන්නේ නැතුව ගත කරන එක විතරයි මේ කල යුත්තේ කියන්නේ. තමන්ම මැරණ එක නෙවෙයි. තමන්ගේ කිට්ටුවත් එක්ක මැරෙන වෙලාවේදී ඒකට අපි දක්වන අපේ චින්ත අපේ චින්ත මතන වෙනස් වෙන්නේ මේ කොහොමද කරන්නේ කියලා. ඒක අද ගාක් සාකච්ඡාවේ ප්‍රශ්නයක්. ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල අවස්ථාව අවසර දීලා තියෙනවා. ලෙඩා දීලා තියෙනවා නම් මම ලාස්විල් එකේදී මම වගේ වෙජිටබල් තත්ත්වයකට පත් කරන්න එපයි කියලා. විනිශ්චයකාරතුමා කියලා තියෙනවා ලෙඩාගේ ඒ මන අපේට ගරුකට ඉතුයි කියලා. නමුත් දොස්තරලා අසංකල පටන් අරගන්නේ ජොබ් එක මොනම හේතුවක් නිසාවත් ජීවිතේ හානි කරන වැඩක් මොකද කරන්නේ ඒක ඉස්සල්ලාම first do no harm කියලා තමයි පටන් ගන්න තියෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රය ඉස්සල්ලාම තියෙන්නේ. ඉතින් ඒ වෙන කෙනෙකුට බෑ මම මේව මරන්න ගන්නවා කියලා තීන්දුව කරා. ඉතින් ඒගොල්ලෝ කියන පුළුවන් විදිහට ජීවත් කරනවා. නමුත් ඒක ආර්ථික ප්‍රශ්නයක්. ඒ නිසා සමහර ප්‍රාන්ත කියනවා හෘද වස්තු වැටෙන තරුණයන් මරනවා. තව ප්‍රාන්ත කියනවා මොළේ වැටෙන තරුණයන් ප්‍රාර්ථනා කරනවා. ඩිෆයින් කරන්න බෑ මොකද්ද මරණය කියන්නේ. ඒ නිසා මේක මාර ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නේ මාර ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙනහල නොමින් එක බොරු කිරීම. බේත් කියලා ගොන කියන එකක් බොරු. ඔය ඒ දෙයට ඒකම හරි වෙනවා කියන දොස්තරලා කෙස් කරලා තමයි දෙන්නේ. කිසිම තාම ඔය කොච්චර මොන જાත් කරුවත් මේක ලෙඩේ මේක බේද කියලා කියනවා හෙම්බිත්තා කැක්ක දෙකේ අම්මලා තාත්තලා ළඟට විතරයි. ඉන් එහාට තියෙන ඔක්කොම තමයි රිසර්ච් ලෙවල් එකේ තියෙන්නේ. ඕවරෝල් බලනකොට වැරද්දක් නෙවෙයි කියලා තියෙනවා. අනිත් එක මේ කියනවනේ දැන් මානසික කියලා තමයි හිතාගෙන ලෙඩා ඊට පස්සේ කොහොමවත් ඉතින් මේකෙන් මැරෙනවා කියලා බෙහෙත් බොන්නේ නැතුව ඉන්නවනේ ඒතර ඉබහත් ගන්නවා පොට්ටු විදියට වැඩ කරනවා. දැන් ඉතින් ඕන එහෙම අපි කියන්න පුළුවන් අපි උත්පත්තිය ලැබුවා අපි කවදා හරි මැරෙනවා. එන්න කොහොමරි දෙන්නට ඒක විදිහට මේකදී මේ ප්‍රශ්නේදී කියන්න තියෙන්නේ අපිට මේ මරණාන්තික වගේ ගැඹුරු දෙයකදී තීන්දුව කරන්න බැහැ මේ ජීවත් වෙන වෙලාවේදී තියෙන ජීවිතය සම්බන්ධ ප්‍රශ්න කතා කරන අපිට වගකීමෙන් කතා කරන්න පුළුවන් ඒ එන්න තියෙන නොවිච්ච ප්‍රශ්න කතා කරන ගියම අපිට කරන්න වෙන්නේ අහසේ තියෙන උපමා අරගෙන ගල්පටයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඉන්න දිගේ වැඩි ලියා ගන්න අදිරකට කියනවා. සම්මිනාංශ විඥානය එකයි ආයතන හයයි. ඒක පැහැදිලි. වරකට ක්‍රියාත්මක වන්නේ ඒක චිත්ත වේගයයි. ප්‍රශ්න මේකයි මම දැන් ටීවී එක බලනවා, රූපේ පේනවා, පේනකොට ශබ්දය ඇහෙනවා. ඒක බලනකම් මම කෑනවා. එතකොට ගොරක කැලක් පිටනවා රසයක් හොඳට දැනෙනවා. පාඩිලා හිටපු ඉරියව් නිසාද මම දන්නේ නෑ රිදෙන්නේ කියවිද කියන අමාරුයි. ඒ දිශාවෙන් වේදනාවකුත් එනවා. තව බෝල් පහයි තියෙන්නේ අවශ්‍ය ලකුණු ගන්න 6යි මුරලි ගහන්නේ දැන් මුළු පංච උපාදාන ස්කන්ධේම හයි ටෙන්ෂන් එක වායක වගේ කොහොම නමුත් අන්තිම බෝලට මුරලි හයි පහක් දෙනවා මේ අන්තිම ගාව පාඩියේ මගේ ආයතන හතරක් එකට ක්‍රියාත්මක වුණා වගේ හැඟෙනවා මේ පැහැදිලි කර දෙන්නේ නීලාසිට ඉතින් මේක මේ කටුකුරුන් දෙසාමින් ආසේ අපිට නිවනේ නිවීම දේශනා කරනකොට උන්වහන්සේ කිව්වේ ටීවී බලන එකක් නෙවෙයි මේ චිත්‍රපට ශාලාවට ගියාට පස්සේ. චිත්‍රපට ශාලාවට අපි ගිහිල්ලා ටිකට් එකක් ගත්තාම ඒ ටිකට් එකේ සද්දේ රූපයි අපිට හම්බ වෙනවා. ඒ ටිකට් එකට දෙන්නේ ඒ ටික තමයි. සද්ද ටික හම්බ වෙනවා මොකක්ද වෙන එකක් නිකන් වෙනවා. සල්ලි දීලා අපි මේ මේ මොනේ ගන්න මොනවාද මේ නෙල කඩල පැකට් එකක් හරි අරන් මේක කනවා කියලා හිතුව සිගරට් බොන කට්ටියකින් ආග්‍රහණය නිකන් හම් වෙනවා. එතන රූප, සත්ත්ව, ගන්ධ, රස. ඊට පස්සේ මේ පෙන්නාදර චිත්‍රපටයේ තේමාවක් කියනකොට ශෝකාන්තයද දුක්ඛාන්තයද කියන මේකේ මනසට වැඩක් තියෙනවා. එතන අපි පැයකමාර චිත්‍රපට ශාලාවෙන් උඩ අපිට පැයකමාරෙන් සූප බැලුවා. පැයකමාරෙන් සද්ද ඇහුවා. පැය කමාරම ගඳ බැලුවා, පැය කමාරම රස බැලුවා, පැය කමාරම පාස බැලුවා, පැය කමාරම මේ තේමාව සංශ්ලේෂණය කරයි කිය. නමුත් ධර්මයේ කියනවා එක වෙලාවට එකයි වෙන්නේ කියලා. නමුත් අපේ හිත අපිට කියනවා එහෙම කියන්නේ කොහොමද මම මුළු දිගටම ඔක්කොම බැලුවා කියන්නේ. ඒ ඔක්කොම බැලුවා කිව්වේ නැත්නම් අපි බංකොලොත් වෙනවා. ඒ නිසා අපි හිතනවා රූපයක් බලනවා සත්‍යයක් අහන්න වෙන්නේ ටටටට ගාලා පණින එක අපිට වෙන්නේ ඔක්කොම එක දිගට යනවා. ඒක නිසා අපි හිතමු දෙන්නේ යනවා. ගිහි ලෙවල චිත්‍රපටය බැලුවත් පස්සේ දෙන්න විවේචන දෙකක් නෙවෙයි දෙන්නේ කියන්නේ නැත්තේ. ඒක එක්කම ගන්නේ Tamanට ඕනේ ටික. Tamanට ඕනේ ගන්ධ රස පහස ඒ නිසා ඕනම චිත්‍රපටයක් විවේචන කරපු දෙන්නේ බලන්න එකක් කියන්නේ නැහැ. ඔක්කොම තිබුණා. නමුත් හුඟක් වෙලාවට රූප ශබ්ද ගන්ධ රස අතර හිත පණින වේගය බුදුරජාණන්සේ කියන සඳහන් කළේ තියෙන්නේ දුරන් ගමන් ඒක කරා අසරීරං ගෝහසයන් මේ හිත පණින වේගය තරම් වේගයක් ඇත්තෙම නැහැ නිසා මේ චිත්තක්ෂණය බලලා ඉතින් අහනවා කියන එක කෙරුවාම අපිට වෙන දෙක එකට යනවා මේක හොඳ මම දැක්ක නිදර්ශනය තමයි මේ නානන්ද සංසීකට එකතු කරනවා නම් චිත්තපටිය බලනකොට ඒ චිත්‍රපටිය අපිට පෙන්නේ රිදී ටික දිගටම වැඩ කරනවා. ආ ප්‍රොජෙක්ට් එකේ චිත්‍රපටිය හදන ප්‍රොජෙක්ට් එක ළඟ ඕන කෙනෙක් දන්නවා 150ක් අන්ධකාරයේ කියලා තියෙනවා. අපිට අන්ධකාරයේ පෙනෙන්නේ නැහැ. චිත්‍රපටයේ චිත්‍ර රූප රාමුව පෙන්න අන්ධකාරයක් විදිහට ඊගා චිත්‍ර රාමුව පෙන්නලා ඊට පස්සේ අන්ධකාරයක් පෙන්න මේක දුවන නමුත් මුළු කාලේ පුරාම කිසිම වෙලාවක අපිට අන්ධකාරය පේන්නේ නැහැ ඒ වුණා අපි හිතන්නේ දැන් එකමාරම රූප දැක්කයි කියනවා ප්‍රොජෙක්ටර් එකක් ගලවලා බලන්න කලපුවාම මේ රූප චලන චිත්‍රයක් වඩපත් කරන්න බෑ අතරමැද අන්ධකාරය තියෙනවා අන්ධකාරය දැක්කේ නැහැ එනිසා අපි දැක්කයි කියලා කිව්වට 50 කින් ද තියෙන අන්ධකාරය මේ අතරමැද ඒ ස්වාමීන් වහන්සේ මේක ඩෙවලොප් කරලා කියන දුක් කරලා කියන ඇත්තටම මේක සංස්කරණය කරලා තියෙන අපේ හිතේ තියෙන සංස්කාරවල අපි තමයි රූපෙන් සබ්දෙන් සබ්දෙන් ගන්නෙට රස කරලා මේක හොඳ චිත්‍රපටයක් නරක චිත්‍රපටයක් බාට ඒකේ අධ්‍යක්ෂක නෙවෙයි අධ්‍යක්ෂක මේ අරගෙන ගිහිල්ලා තියෙනවා. එයා තමයි මේ අධ්‍යක්ෂණය කරපෙන්නේ මුළු ජීවිතය කියන්නේ චිත්‍රපටයක් තමයි. මුළු ජීවිතය කියන්නේ දෙන්නාමයක් තමයි මේක ගැට ගහන්නේ අපේ රුචි අනුකම්පාව තමයි. ඒ නිසා මේවා නිදර්ශන වශයෙන් ඒ දැන්පත් පිට ගැට ගහලා බලත හැකි සරුවත්තරසේ ඉන්න කාලේ සරුවත්තරසේ අහන වික්ෂුණාන්දලගේ මාන්නේ උඹලා දන්නවද දැකලා තියෙන චරණ චිත්‍රය කියලා. ඉතින් අපි කියලා සංඝයාත් කියන ඕකේ. ඒ බුදුජානක කියන මාන්නේ මේ බලන කෙනාගේ හිතේ චරණ චිත්‍රයකට වඩා චිත්‍ර තමයි. ඒ නිසා යාර චරණ චිත්‍රය පේන්නේ. එක දවසක් ඒකටම නිරසන කුපම කතාවක් හදලා තියෙනවා මේ සෙන් මාස්ටර් කෙනෙක් ගාට අලුතෙන් ශිෂ්‍යෙක් කරගෙන බොහොම ගෞරවයෙන් භාවනා කරනවා උතන භාවනා අල්ලන්නේ නැහැ. මෙතන ඉන්නත් බෑ භාවනා කරන්න බෑ. ඇඟ කලියනවා කොහොමඩක්වත් ඒක. ඊපස්සේ මනුෂයා කරන්නේ කන්න දුරට ගිහිල්ලා ඔක්කොම වලට කරලා ඉර බහින්දිය බලන්න. එදා ඉර තාමත් ලස්සන වර්ණවත් ඉර රැස්මක් කරනවා. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා හරි සතුටින් ගුරු ළඟට ඇවිල්ලා කියනවා වහන්සලකට ආයේ කොහොම ආසනෙන් බහන ගන්න මට කවදාවත් බහන හරියන්නේ නැහැ ඉඳගෙන ඉඳක් බෑ මම අද ගිහිල්ලා ඉවත්සම බැලුවා එච්චර ලස්සන දෙයක් නැහැ මගේ ජීවිතේ මම දැක නැගෙන මුරා හුද්දට කනහාපාරක් කියලා කියන යකෝයි බලපු විට ඔය විදිහට ලස්සනයි එහෙම නැත්නම් අර දකින්න බෑ මේ හිතෙන් තමයි අපි ඒකට ආලවක්ක් දාලා බලන්නේ. නිසා මේ දකින්න ගෙන හැම දෙයකටම අපි දාන සංඥාව තමයි අපිට නැවත වෙන්නේ ඉතින් අපි අර කර්ණාඩියකට එබිල බලලා ඒ දකින්නේ එළියෙන්නේ අපිම දකින්න. නිසා හැම දෙයකම තියෙන්නේ ඒ අපි විහිං ඒකට ප්‍රක්ෂේපණය කරන දේ තමයි අපිට කෙලෙස. ඒ නිසා අපි බලනකොට මේ වගේ ඉඳුරන් හතරක් එකට වැඩ කරනවා කියලා මට හැඟෙන්නේ කියලා මහත්ය වචනේම පාවිච්චි කරලා තියෙනවා හැඟෙනවා කියලා කියන්නේ සංඥාව. ඒක අදහනවද? අදහනවා නම් එතන ඉඳලා බැලුවොත් පේනවා මේවා නිකන් ඇස්පෙක්ට් මේවා පිළිතිලි මේවා මොනවාද මේ මායා මිරිඟු ඒ මිරිඟු දර්ශනයක් තමයි මේ සාධාරණීකරණය කරන්නේ. නිසා නැවතත් ඒ වෙලාවටම හිත යොදවලා ඒ හිතීම අස්පනාදිකම මේක ප්‍රත්‍යක්ෂ කෙරුවත් එකවර බලලා බෑ දෙසරක් බෑ දහස් දහස් වන ලක්ෂ වාරයක් බැලුවොත් විතරක් අන්තිමටම එන්න එන්න බුදුරජාණන්සේ කියපු දේ තේරෙන්නේ නැත්තම් අපි කරන්නේම මේ පොඩ්ඩක් සාක්ෂි අරගෙන ඉක්මනට විනිශ්චය කරනවා. සාක්ෂි මාර්ගව විනිශ්චය කරනවා. එතකොට අපි දෙන විනිශ්චය බොහෝ විට පක්ෂක් ගන්න. නිසා බුදුරජාණන්සේ කරන්නේ සික්ඛි ආශේවනය කරන්නේ භාවනා කරන්න බහුලීකරණ කරන්න. ආශේවනය කරන්නේ විනිශ්චය දෙන්න එපා. නැවත නැවත ඒක කරන්න බෑ. බහුලීකරණ කරන්න ලක්ෂ වාරයක් කරන්න එතකොට හදිසියක් නැහැ විනිශ්චය කරන්න. අන්තිමට තමයි තේරෙන්න පටන් අරගන්නේ බලන්න බලන්න විපස්සනා කරන්න කරන්න මේ සිද්ධිය එන්නේ එන්නේ එන්නේ සුද්ධ වෙනවා. දැන් විකල්ප මේ පටන් ගන්න එක දිගේ අරගෙන යන්න කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අක්ෂර සංඝාත. එන්නේ සූත්‍රයන් ගන්න වාරේදී කියන නිම කරන්න බැරි තරම් මේ චිත්තක්ෂණ කියන එක කොහොමද මේක thin slice කරන්න. පොඩි පොඩි කොටස් වල කපන්නේ කියන එක සතියේ එළඹ සිටි තත්ත්වෙම මැෂින් එක උණු කරලා රත් කරලා රත් කරලා තමයි කරන්නේ. ඒකේ කොහොමඩක්ක ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ නොකල හැක්කක් කියන එක තමයි කියන්නේ. ඒ තරම්ම සිව් ඒ තරම්ම ප්‍රයෝගශීලී. ඒක නිසා අපි අවසරයි ධර්ම සාකච්ඡා වෙලාවට ප්‍රශ්න ටික ගන්නමු. අපිට අපේ විනාඩි 30 40ක කාලය තියෙනවා ගිලක් පසට පසා සක්මනකට අපි නැවත එකතු වෙනවා හතරක්. සියලු දෙනාටම දෙවස්සමයි. ඕපාසවන්දාන බන්ති සුඛී මයා කතං පුඤ්ඤං සාමිලානුමෝදිතං සාදු සාදු අනුමෝදාමි සාමිලා කතං පුඤ්ඤං මන්තාදත්තං පරිභෝගිතං ඕකාන සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සම්බුද්ධං පමතිනි කමිතං ඕකාස සමාධි බන්ති සුඛී සුඛී ඕකාස සමාධි බන්ති 在第二季度到四季度，十七二十。